ඔය මැතිවරණ ප්‍රකාශය හදපු විද්වතුන් අපි විශ්වාස කරන්නේ නැහැ. දීමනාවක් සහ වැටුප කියන එක අතර වෙනස දන්නේ නැහැ. අපි පිළිගන්නේ නැහැ. එහෙනම් ඔවුන් දීමනාවක් සහ වැටුපක් වැඩි කරනවායි කියන එකේ වෙනස දන්නවා. නොදන්න විදියක් නැහැ. පොත්ත බබාලා නෙමෙයිනේ. ඒ නිසා දීපු පොරොන්දුව නෙමෙයි දැන් ඉටු කරලා තියෙන්නේ. අපිට උරුසමිති ව්‍යාපාරයට අදාළ වෙන්නේ නැහැ. බලේ ඉන්නේ කවුද කියලා. වෘසමිති ව්‍යාපාරය පැත්තෙන් බලද්දී රුපියල් 10000ක වැටුප් වැඩි කිරීමක් කරනවා කියලා කිව්වා. නමුත් වැටුප් සතියකින්වත් වැඩි කරේ නැහැ. රුපියල් 5000ක දීමනාවක් දුන්නා. තව රුපියල් 2000ක් දෙනවා කියලා පොරොන්දු වුණා ඉදිරියේදී එන ජුනි මාසේ.